මාර සූත්‍රය රාද සංයුත්තේ සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ මාර සූත්‍රය රාතේ රූපේ ඇති කල්ලි මරු හෝ මැරිය යුත්තා හෝ මැරෙන්නා හෝ වන්නේය. රාදේ ඒයින් මෙහිලා තෙපි රූපේ මරුයයි දකිව්. මැරිය යුත්තායයි දකිව්. මැරෙන්නා යයි දකිව්. රෝගයයි දකිව්. ගණ්ඩයයි දකිව්. හුලයයි දකිව්. වේසනයයි දකිව්. වේසනයේට පැමිණියකැයි දකිව්. යම් කෙනෙක් රූපය මෙසේ දකිද්ද ඔහු මනවින් දක්නාවේ. මේ රාද සංයුත්‍රය තුළ ඊටාම වටිනා කාරණා කීපයක් ඔබට දකින්න ලැබෙනවා. අපි ඔබට පැවසුවා මේ රූපේ රූපේ ඇත්ත කරගත්ත තැනක බුද්ධ ධර්මයේ නැති බව. රූපේ කියන්නේ අපි ගත්තොත් පොත අපි පොත කියනකොට අපි නාම රූප කියලා කතා කරනකොට අපි රූපය ඇත්ත කරගෙන කියනකොට රූපය ඇත්ත කරගත්ත භූමිය කියන්නේ අජ්‍යත් බහිද්දා කියලා ගත්තොත් මේ බාහිරාන්තය කියලා ගත්තොත් පොත බාහිර තියනවා කියලා ගත්තොත් එතන අපි මේ දකින පේන ඇහෙන හැමදේම තියනවා කියලා ගත්තා වෙනවා. එහෙම ඇත්ත නැත කියන තැනක තියනවා කිව්වොත් නැති වෙන්නත් තියෙනවා. නැහැ කිව්වොත් ඒක තිබිලා තියෙනවා. මෙන්න මේ තියනවා නැහැ කියන අන්ත දෙකම බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. මේ ධර්මයේ තුල අපිට දකින්න ලැබෙන්නේ එහෙම තියෙන දෙයක් නෙමෙයි. ඒකයි අපි කියුවේ. මහණෙනි ඇත්ත කිව්වත් වැරදි, මහණෙනි නැත කිව්වත් වැරදි. තියෙන ලෝකයක් නෑ මහණෙනි කියලා. අපි මේ ඇත කියන්නේ රූපෙට. ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. මේ රූපේ අපි කියනවානේ පේන පින්ඩ පමණ රූප. ඒ වගේම ධර්මයේ තුල ඔබ දකින්නවානේ. චත්තාරෝච මහා භූතානං චතුඤ්ඤන්ත මහා භූතානං උපාදාය රූපං රූප. අපි සිතින් හදාගත්ත රූපයක් කියලා. ඒ වගේම රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කියලා. මේ හැමතැනම රූපේ රූපේ ගැන කතා කරන්නේ. නාමයේ රූපයයි. එතන කොහොමද නාමයක් ආවේ? එතනට නාමයක් ආවේ. අපි දකින්නේ නාමීය රූපයක් නිසා. නාමීය රූපයක් කියන්නේ මොකක්ද එතකොට? නාමීය රූපයක් කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර අයං උච්චති නාමං කියනකොට නාමය හඳුන්වන්නේ අපි රූපය කියලා හඳුන්වන්නේත් චත්තාරෝච මහ භූතනං චතුනංච මහ භූතන උපාදාය රූපං රූපං කියලා නම් ඒ මහ භූත ඇසුරු කරගෙන හදාගත් උපාදාය රූපේ බාහිරෙන් අපේ හිතින් අදාගත් එකක් මිසක් අපේ ප්‍රතිබිම්බය මිසක් බාහිර උපාදාය ඒ ඒ මහ භූත ඇසුරු කරගෙන හදාගත්තා කියනකොට මහ භූත වල දකින්නේ අපි ওই දකින්නේ ඒ මහ භූත වල තියෙන දෙයක් නෙමෙයි. අපි දකින්නේ අපේම උපාදාය හදාගත්ත උපාදාය රූපේ. ඒ උපාදාය රූපේ බාහිර කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. ඇත්ත කතාව. රූපේ පජ්ජානාති. රූපේ දකින්න එකයි මේ නිවන් මඟ යන අයගේ ප්‍රධානම ඒ යථාභූත ඥාණයෙන් දකින්න කියන්නේ රූපේ පජ්ජානාති. රූපේ දකින්න එක. එතකොට එක්තරා විදිහකට මහා භූත ඇසුරු කරගෙන හදන රූපය කියන්නේ ප්‍රතිබිම්බේ උපමාව. ඔබ ඒක දැන් දන්නවා. ඒක ඔබට අහන්න ලැබුණා. කජ්ජනීය සූත්‍රෙත් ඒ වගේ මේ මේ දිගටම අපි පැහැදිලි කරන දේශනාවල. මේ මහ භූත ඇසුරු කරගෙන හදාගත්ත ඒ උපාදාය රූපය කියන්නේ මහ භූත ඇසුරු කරගෙන අපිට මොකද්ද වෙන්නේ? ආලෝකය නිසා වැටෙන සෙවණැල්ල. එහෙම නැත්නම් ඒක තමයි මහ භූත. ඒක තමයි ප්‍රතිබිම්බේ. ආලෝකය නිසා වැටෙන ප්‍රතිබිම්බේ චක්කු ප්‍රාසාදය. උපමාවක් ගත්තොත් එක ආයතනයක් චක්ක ආයතනය ගත්තොත් ඔබට පැහැදිලි වෙනවා. එතකොට ඒ ප්‍රතිබිම්බය කියන්නේ කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බයක ඇත්තක් තියෙන්න පුළුවන්ද? කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බේ ඇත්තක්ද? නැහැ. අපි දකින්නේ ඇත්තක් නෙමෙයි. අපිට බාහිර තියෙන දේ නෙමෙයි පේන්නේ ප්‍රතිබිම්බයක්. ඒක අපි හදාගත් එකක්. දැන් අපිට මහ භූත ඇසුරු කරගෙන මේ හදාගත්ත එකේ මොකද්ද තියෙන වෙනස කියලා බැලුවොත් ඔබට දැනේ. මෙතන shabdayak තියෙනවා. ඒ කියන්නේ නාමයක් තියෙනවා. ඒ නාමයක් බාහිරින් එන්නේ නැහැ. ඒ කියන්නේ පොත කියන්නේ මම පොත කියලා. ඒක වර්ණ හැඩතලයක් විතරයි චක්කායතනෙට. කොහෙන්ද මේ පොතක් ආවේ? අන්න එතකොට තමයි මේ පොත කියන එක shabdayak. ඇයි මේ මෙතනින් කතා කරන දෙක තව කෙනෙකුට ඇහෙන්නේ shabdකින්. shabdayak නිසායි. ඒතකොට ඒකට රූපයක් තියෙනවා. අන්න shabdේ රූපේ ගැට ගැහෙන එක. මේ ස්පාක් වෙනවා එකට මේ රුප්පණය වෙනවා කියන්නේ ඒකයි මේකේ මහ භූත ඇසුරු කරගෙන හැදෙන රූපේ රූපේ කියලා අපි අපි ලියනවා දහම් පාසල් පොත්වල ඒ විභාග වලට උත්තර ලිව්වා ඔබ පිරිවෙන්වල එහෙම ඉගෙන ගන්නකොට එහෙම තමයි ඉගෙන ගන්නෙ පොත්වලත් එහෙමයි තියෙන්නේ හැබැයි ඊට වැඩිය ගැඹුරුයි මේ රූපේ තියෙන කතාව. ඒ මහ භූත ඇසුරු කරගෙන හැදුණු ප්‍රතිබිම්බයයි අපි කතා කරන රූපේ. හැබැයි මේ ප්‍රතිබිම්බේ ස්පාක් ගොඩක් නිසා හැදින ප්‍රතිබිම්බයක්. ඒ මහ භූත ඇසුරු කරගෙන තමයි හැදෙන්නේ. ඒක ඒක හරි. පැහැදිලි කිරීම වරදක් නැහැ. නමුත් ඊටත් වැඩිය ගැඹුරුයි මේ රූපේ ස්පාක් ගොඩක් නිසා හැදෙන ප්‍රතිබිම්බයක් කියනකොට. රුප්පන්තිකෝ ආවුසු රූපං වදේති කියන එක. ඒක ඔබ දැක්ක කජ්ජනීය සූත්‍රයේ මනාකොට තියෙන බුදුන් වහන්සේ දේශනා කරන. ඒ විතරක් නෙමෙයි ඔබට සූත්‍ර ගණනාවක ඒක දකින්න ලැබෙනවා බුදුන් වහන්සේම දේශනා කරනවා. රුප්පණයෙන් රූපයක් හැදෙන්නේ. ඒක මහ භූත හැදෙන ප්‍රතිබිම්බය හැදෙන්න හේතුව ප්‍රතිබිම්බය හැදෙන ඇටි ඒ කියන්නේ. ඒ කියන්නේ මහ භූත නිසා හැදෙන රූපය හැදෙන ඇටි තමයි රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේද කියන්නේ. රූපං රූපත්තාය සංගතං අபிසංකරෝති. රූපේ රූපයක් බවට පත් වෙන්නේ අபிසංකරණයෙන් කියන කොටත් ඒක පැහැදිලි. කාටවත් නෑ කියන්න බෑ. රූපේ රූපයක් බවට පත් වෙන්නේ අபிසංකරණයෙන් කියලා කියන්නේ. සංඥා අபிසංකරණයක් නිසායි. ඒ කියන්නේ නැවත නැවත නැවත නැවත රූපේ රූපේම නැවත නැවත නැවත නැවත රූප ගොඩාක් වැටෙනකොට තමයි රූපේ දෙයක් බවට පත් වෙන්නේ. අන්න පොත පේන්නේමයි. රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති වේදනා වේදනච්ඡාය සංකතං අபிසංකරෝති විඤ්ඤ සංකාර සංකාරත්තාය සංකතං අபிසංකරෝති සංඥා සංඥත්තාය සංකතං අபிසංකරෝති විඥාන විඤ්ඤත්තාය සංකතං අபிසංකරෝති මේ අபிසංකරණය නිසායි අපි රූපයක් දකින්නේ දැන් මහා භූත නිසා හඳුනු රූපේ චත්තාරෝච මහා භූතාරං චතුර්ණංශ මහා භූතාරං උපාදාය රූපං රූපං කියලා කිව්වට ඒ ප්‍රතිබිම්බේ උපාදාය රූපේ හැදෙන ආකාරය අපි තවත් හොඳින් දැනගත යුතු වෙනවා. ඒක තොටයි අපිට හමු වෙන්නේ රුප්පණේ රූප රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේති කියන එක නැතුව අපිට මේ මේ යථාභූත මේක හැදෙන හැටි දකින්න බෑ. මහා භූතය කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒක තවත් හොඳින් අපි දකින්න ඕනේ. අයි මිෂණ යක්ෂණය පාස මේසිත ඇති වෙනව නැති වෙනව නම් ඒ ඒ ෂණික ඒ විශාල වේගයක් ඇතර පේනවා නම් එතන ස්පාක් ගොඩාක් වෙන බව, රුප්පණේ වෙන බව, ඉද්දෙන බව. ඒක සංකාර වෙනවා කියන්නේ නැවත නැවත නැවත වැටෙනවා කියන එක. ඒකම අபிසංකරණය කරනවා කියන්නේ. මේවා අපි හොඳින් මේවා අපේ අපේ අසු කරගන්න ඕනි. අපේ ඥානෙට අසු කරගන්න ඕනි. අපි මේවා හොඳින් මෙනෙහි කරන්න ඕනි. අපි නුවණින් මේවා හොඳින් විමසනන් විමසන්න ඕනි. නුවණින් දකින්න ඕනි කාරණයක්. අපිට අපේ නිකන් අර ලාභ බොළඳ විදියට මේ ධර්මය දකින්න බෑ. ඒක මහා ප්‍රඥාවට අසු වෙනවා කිව්වේ ඒකයි. ඒතර මේ කාරණේ ඊටම වැදගත්. ඉතින් අපි මීට කලින් ඔබට පැහැදිලි කරා ආ ඊටම වටිනා මේ මේ තනක් මේ ධර්මයේ තුල ඒ තමයි මේ අපි කතා කරන මේ අපි දැන් શબ્දයක් දැම්මා පොත කියලා ඔක්කොම දැන් අපි කියන පොත දැනගත්තා කියලා නෑ. ඒක શબ્දයක්. શબ્දයක් අපේ පොත කියනකොට අපි දැන් මොන්ඩිසෝරිය දන්නවා, ඔබ දන්නවා, පින්තූරේ පෙන්ලා කහ කියනකොට කහ. එච්චරයි. ආයි ඒක කහමද එහෙම විමර්ශනයක් ඒ ඒ ඇවිලා නුවණින් දකින්න එකක් බුද්ධියක් අපිට නැහැ. අපි කෙලිම කහ මේ රූපේ පෙන්නුව ශබ්ද දැම්මා. මේ කහ, මේ රතු, මේ කොළ. ඊට පස්සේ අපි ඒක භාවිතා කරන වචන විදියට. ඊට පස්සේ අපේ භාෂාව ඒක වෙනවා. ශබ්දේ. ඊට පස්සේ අපි අපි ඊට පස්සේ සිතුවිලි කියන්නේත් ඒකටමයි. හරි මේක බලන්න තවත් හොඳින් විමර්ශනය කළා. නාමයේ සියල්ල යටත් කර සිටියේ. නාමං සබ්බං අනභාවී. නාම කියන්නේ මේ શબ્දේ. නමට වඩා ලොකු දෙයක් නැත. නාමා බියෝන නවිජ්ජති. එතකොට නාමා බියෝ බියෝය නවිජ්ජති. නමට වඩා ලොකු දෙයක් නැත. බලන්න නාමය කියන එකම ධර්මයට සියල්ලම යටත්ය. නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමංගු. වසමංගු. එතකොට මේ නාමය කියන එකට සියල්ල යටත්ය. දැන් අපි පොත කිව්වම ඉංග්‍රීසියට අපිට කතාවන්නේ. අපි හිතන්නේ පොත ගැන දන්නවා කියලා. අපි පොත කියන શબ્දයක් දැම්මාම ඔක්කොම ඒකට යටත් වෙලා. අපි මේ શબ્දයක් ඇසුරු කරනවා. අපේ શબ્දෙට හැඩතලයකට શબ્දයක් දාලා. දැන් શબ્දේ හැඩතල එකට එකතු වෙච්ච එක. අපි ඒකයි කිව්වේ ශබ්ද තරංගයි වර්ණ තරංගයි එකතු වෙලා චිත්ත තරංගයක් හැදෙනවා. නමුත් ඒක ඒක හොඳින් සබහාදාමෙන් අපිට පේනවා. නමුත් ඒක අපි දැන් මානසිකාරයෙන් මේක මේක අවබෝධ කරගන්න අපි උත්සාහ කරන්නේ ආත්මීය සිතකින්. අපිට දැන් ආත්මීය ස්වභාවයක් තියෙනවා. අපි හිතනවා මේවා අපි හිතනවා කියලා. අපි හිතන දෙයක් නෙමෙයි මේ. මේ සබාදාම වෙන දෙයක්. දැන් අපි හිත අපි හිතනවා මේ අපි හිතනවා මේ පොත කියලා අපි හිතනවා මේ නාමය කියලා අපි මේ shabdය කියලා හිතන ඕ මේ දැන් ඔබ හිතනවා ඇයි දැන් ඔබ මේ ආත්මීය සිතකින් මේක මෙනෙහි කරනවා එතකොට මානසිකාරය සිතුවිලි ඒත් විඥාන මායාව හොඳින් දකින්න ඕනි මේ කාරණේ. ඔබට මෙනෙහි කරන එක අර ඔබට කරන්න දෙයක් නැහැ. නමුත් ඔබ දකින්න ඕනි මේක සවිඥානික නැහැ අවිඥානික ධර්මයක් බව. මේ ධර්මතාවයේ සබා දහමක් කියන එක. ඒ මොනොත් තමයි ඔබට මේ ධර්මය හමු වෙන්නේ. ඒක මේ shabdයට අපි කොටු වෙලා ඉන්නවා. හැබැයි shabdයක් ඇසුරු කරනවා ඒකේ රූපයක් එක්කලා. ඒ නාමීය රූපය වෙන් කරන්න බෑ. වෙන් කරන්න බෑ. එහෙමනම් මේ සිතට මේ මේ පොත කියන එක නැති වෙනවා වෙන් කරපු ගමන්. ඇයි ඒක වර්ණ ඇඩතලයක්. ඒකට නමක් නැහැ. එහෙනම් ඒකට නම් ටික මකන්න ඕනේ. එහෙනම් අර පුංචි දරුවා ප්‍රභාසර ඉපදුණු තැන තමයි ඉන්නේ. ඇයි ඒ? ප්‍රභාසරං චිත්තං කියන තැන වර්ණ හැඩතල වලට ශබ්ද එකතු වෙලා නැහැ. එහෙනම් අපි නිවන් මගට අනුගතයි. ඇයි අපිට කෙලෙස් නැහැ. චන්දරාගය දුර වෙනවා. ඒකට ඇල්මක් නැති වෙනවා. තණ්හාව නැති වෙනවා. රාග දේශ මොහ නැති වෙනවා. රාග දේශ මොහ කෙලෙස් හටගන්න හේතු නැහැ. ඇලීම ගැටීම නැහැ. එහෙනම් එන එක අරමුණකවත් ඇලෙන්න ගැටෙන්න හේතු නැති වෙනවා කියන්නේ. මේක බොහොම පරිස්සමෙන් දකින්න ඕනි කාරණා. ඉතින් මේ මෙතන තවත් හොඳින් අපිට දකින්න ලැබෙනවා මෙතන අර අකේය සංඤිනෝ සත්තා අකේය ස්මින් පතිට්ඨිතා අකේය අපරිඥාය යෝගමා යන්ති මච්චුනෝ මේ මේ සංයුත නිකායේ පළවෙනි පිටුවේ තියෙන්නේ ඔබට දකින්න ලැබෙවි මේ සමහර අය මේවා දන්නේ නැති කමට මේ මේ ධර්මයේ ගලප ගන්න බැරි වෙලා තියෙන්නේ. මේ සූත්‍රවල මේ ධර්ම හොයාගන්න හැකියාව තියෙනවා. හැබැයි පරිස්සම් වෙන්න මේකේ තේරුම් ගන්න සමහරලාට ඒ තේරුම් වල තියෙන වචනේ අපිට කජ්ජනීය සූත්‍රය පැහැදිලිකරනත් තේරෙන්නේ නැති. ස්පාක් වෙනවා කියනොත් අපිට තේරෙනවා. නමුත් මේක කනවා කිව්වම කොහොමද තේරෙන්නේ? මෙන්න මේ වගේ වචන පරිවර්තන විදිහට වචනේ වචනයක් විදිහට පරිවර්තනය කරන්න යෑම තුළ ඒ ධර්මයේ ගිලිහෙන ඉඩ තියෙනවා. ඒක නිසා බොහොම බුද්ධිමත් වෙන්න ඕනි මේ සූත්‍ර පරිහරණය කරනකොට ධර්මයේ දකින්න ධර්මයේ දකින්න දිසා නැති මේ ඔබට මේ පැහැදිලි කිරීම වලින් හොඳට දැනේ. මේ සංඥාව මෙතනදී මේ අකේය සංඤිනෝ සත්තා කියලා කිව්වේ මේ සංඥාව. මේ සංඥාව එතකොට මේ සංඥාව තමයි අපි මේ මේ හැඩතලයේ විඳින හැඩතලයේ කියන එක. ඒකමයි ශබ්ද සංඥා. මේ දෙකම එකතු වෙලා හැදෙනවා. මෙන්න මේ සංඥා අபிසංකරණයකුත් සිද්ධ වෙනවා කියන එක. ඒකයි මේ වේදනා අபிසංකරණයක් විතර නෙමෙයි සංඥා අபிසංකරණයකුත් තියෙනවා කියන්නේ. ඒකයි මේ හැම දෙයක්ම අபிසංකරණයක්. ඒ කියන්නේ මේ හැම එකක්ම නැවත නැවත නැවත නැවත අර ස්පාක් ගොඩාක් වටනකොට දෙයක් බවට පත් වෙන රූප ගොඩාක් වෙනකොට දෙයක් බවට පත් අන්නේ න්‍යාය ඇතුලේ තියෙන්නේ. ස්පන්දනයක් ඇතුලේ තියෙන්නේ. ප්‍රතිකම්පන ඇතුලේ තියෙන්නේ. ওই වචන පාවිච්චි කරන්න වෙනවා මේක තේරුම් කරන්න. මේ කම්පන ස්වභාවයක් ඇතුලේ තියෙන්නේ. ඒක මේක තරංගයක් ඒ චිත්ත තරංගයක්. නිකම්ම නෙමෙයි. මේක හොඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. එතකොට අක්කේය සංඤිනෝ සත්තා කියලා කිව්වේ ඒ සංඥාවමයි. එතකොට මෙතන අපි මේ ඇත්ත කරගෙන ඉන්නවා දැන් මේ සත් මේ මේ සංඥාවක්. ශබ්ද වර්ණ සංඥාවක් අපේ සංඥාව ඒක සත්‍යයි කියලා තමයි අපිට ඒවලම දැනන මේ එනකොට මේ පොත තියෙන මේ පොත ඒ කතාවක් නැති වෙනවා. අකේ යස්මින් පතිත්තිතා. ඒ සංඥාව. ඒතකොට දැන් මේ මේක පතිත වෙලා තියෙනවා. නම් මේ නාමයේ ශබ්දේ එතකොට මේ වර්ණේ එකල එකතු වෙච්ච එක ඒක තමයි අපි අපි මේ දැන් අපි අපේ පතිත වීම. සංඥාව. ශබ්දේ මේ වර්ණේ එකට එකතු වී මුසු වීම. අර අපි කිව්වේ චිත්ත සංඥාව කියපේ. ඒකයි නාමීය රූපයක්. නාමීය රූපයක් වෙන් කරන්න බෑ. ඒකමයි විඥාන. සිත එතන නැත සිතක් නැහැ. සිතක් තියෙනවා නම් විඥාන නැත නාමීය රූපයක් එතන තියෙනවා. ඒකාන්තයේ මේ ශබ්ද වර්ණ ඒ ස්පන්දනයක් මේක එකට යන එකක් තියෙනවා. ඒ වෙන් කරන්න බෑ. ශබ්දය දැන් අපිට පේන වර්ණයම ශබ්දයක් වෙයි. සබ්දෙත් සබ්දෙත් එන එකේම මේ අමුතෙන් සබ්ද වෙන් කළා නම් අපි නිවන් මාර්ග එනවා. නමුත් මේ අපිට අපිට එන්නේ එහෙම නෙමෙයි එන්නේ කෙලින්ම පොත කියනකොටම සබ්දයක්. එකට පුදුම ධර්මතාවයක් මෙතන. එතකොට ඔබට ඔබ සාමාන්‍ය ආත්මීය මනසට දරා ගන්න බැරි මෙතන ධර්මතාවයක් තියෙනවා. මේක සවිඥානික නෑ කියුවේ ඒකයි. අන්න එතකොට ඒකමයි අකෙය අපරිඥාය. එතකොට අපේ යන්නේ රැවටීම ඒ අපේ රැවටීමයි ඒ අපේ මුලාවමයි පරිඥාය කියන්නේ සත්‍ය දැනගන්නවා කියන එකනේ අපරිඥාය. අකේ අපරිඥාය යෝගමායන්ති මච්චනෝ. අන්න එතනමයි එතකොට මේ මේ මාර මේ මාර බන්ධනේ කියන්නේ මෙතන තියනවා වගේ දැනෙන එක. මච්චු කියන අනිත් පැත්තටම තමයි මාර. එකම කාසිය දෙපැත්ත. තියනවා නම් එතන නැතිවීමකුත් තියෙනවා. තිබ්බොත් තමයි නැත වෙන්නේ. ඒක තමයි පොත තියනවා කියලා ගත්ත තැනයි. අපිට මේ තියනවා කියන සමුදේ සමුදේ සමුදේ කියලා ඒක තමයි අපි කිව්වේ. ඒ ඒක නිසාම තමයි අපි ආත්මීය දෙයක් ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ වලල්ල වගේ මේක ප්‍රතිකම්පන ධාරාවක් නිසාම සිද්ධ වෙන සිදුවීමක් බව ඔබ ඒකෙන් වටහා ගන්න ඕනේ. ඒක අපිට වචන වලින් කියන්න වෙන්නේ. අපි අපි සෑහෙන මේ වගේ ප්‍රකාශ කරලා තියෙනවා. ඔබ තාමත් එතන නම් හිර වෙලා ඉන්නේ. මේ ආත්මීය දෙයක් නැති බව. බාහිර අපි දකින කිසිවක්ම එහෙම දෙයක් කියලා ගත්ත තැන මේ බුද්ධ ධර්මයක් නැති බව. ඒමයි භවයක් කියලා ගත්ත තැන භව නිරෝධ දකින තැන විතරයි බෞද්ධයෙක් ඉන්නේ. රූපය ඇත්ත කරගත්ත තැන බුද්ධ ධර්මයේ නැහැ. යමෙක් ධර්ම දේශනා කරනවා නම් රූපය ඇත්ත කරගෙන ඔහු මිත්‍යා දෘෂ්ටිකයි. නිගණ්ඨ ධර්මයක් දේශනා කරන්නේ. ඒක බුද්ධ ධර්මයට අනුගත වෙන්නේ නැහැ. ඒකයි මහෝපදේශ හතරට ගලපලා යමක් ධර්ම දේශනා කරනවා නම් බාහිර දෙයක් තියනවා කියලා අරගෙන ධර්ම දේශනා කරන්න බෑ. පැහැදිලිම රාග දේශම ප්‍රහීන වෙන්නේ බාහිර දෙයක් නැහැ කියලා දැක්කොත් විතරයි. අද මේ ධර්මයේ දේශනා කරන අයට මේ ඍජුභාවය ඇති කරගන්න ඒ නිර්ම ඒ නිර්මල බව ඒ නිර්වේදී ඒ ඉදබික්ක බික්කු මේ ශාසනයේ බුද්ධ ධර්මයේ දේශනා කරන්නේ කොහොමද කියන එක. ඒ අවබෝධයක් නැතුව කළ නොහැකියි. ඒ විශාල දෘෂ්ටිගත කිරීමක් බවට පත් වෙලා තමනුත් දෘෂ්ටි හිර වී සිටීමක් බවට නැත්තම් පත් වෙනවා. පොත් මොනවා මොනවා ලියලා තිබ්බත් ඕවා කියවන්න යන්න එපා. ඒවා නිකන් පිස්සුවෙන් වගේ නිකන් මේ ප්‍රසිද්ධිය ඒව මේව නිකන් ලාභ බොළඳ විදිහට පෘ탁ජන භූමියේ මේ දගෙන එහෙම එහෙම නැහැ. එහෙම ශ්‍රමණ සූත්‍රය පැහැදිලි කරන්න. භික්ෂු සූත්‍රය අපි පැහැදිලි කරන්න. එහෙම භික්ෂුවක් නැහැ කොහෙවත්. එහෙම ශ්‍රමණෙක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඉද භික්ක වේ භික්කු මේ ශාසනය වෙන්නේ නැහැ. අපි අරහත් සූත්‍රය පැහැදිලි කරන්න. මේ අපි මේ මේ සූත්‍රයෙන් ඊගාවට අපි මේ රාජ සංයුත්තේ ඔබට පැහැදිලි කරපුවා සියල්ලම. සියල්ලම පැහැදිලි කරත හැකි. ඇයි ඒ ඒ ලියවිලා තියෙනවා. සූත්‍ර වලින්ම. එවැනි භික්ෂුවක් නැති බව, එහෙම ශ්‍රමණෙක් නැති බව. සත්‍ය දකින්න තැන රූපේ ඇත්ත කරගත්ත තැන ශ්‍රමණෙක් නැහැ, භික්ෂුවකුත් නැහැ, අරහත් කෙනෙකුත් නැහැ. රූපේ ඇත්ත කරගත්ත කෙනෙක් මිද භික්ෂුවේ භික්ෂුව මේ ශාසනේ බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ. දැන් වැටේනවා. දෙයක් කියලා ගන්න බෑ. රාදය රූපේ ඇති කල්ලි හෝ රූපේ ඇති කල්ලි මරණයක් හෝ මැරෙන්නෙක් හෝ මැරිය යුත්තෙක් හෝ සිටි. අන රූපේ ඇති කල්ලි මරණ කෙනෙක් ඉන්නවා. රාදේ එයින් මෙහිලා තෙපි රූපේ මරුයයි දකිව්. අන්න දෙයක් කියලා දැක්කොත් ඒක මරණය කියලාම දකින්න කියනවා. දෙයක් හටගත්තොත් එතන මරණයයි. ඇතිවීමමයි නැතිවීම කියන එක. අපි ඒකයි කියේ පොත තියනවා කියලා ගත්තොත් එතනමයි පොතේ නැතිවීම. එතනමයි උපත මරණ දෙකම තියෙන්නේ. ඕර මේ සූත්‍ර මේ මේ මේ මනාකොට මේ සූත්‍ර පිටකේ මේ ධර්මය පෙන්වන්න පුළුවන්. අපි කිව්වනේ. අපි කිව්වා මේ ධර්මයේ සම්පූර්ණ සූත්‍ර පිටකයෙන් අවබෝධය ඇති වුණාට පස්සේ කෙනෙකුට පැහැදිලි කරන්න හොඳට පුළුවන්. එතකොට ඒක අනුගත වෙනවා නිවනට නැමුණක් කොට පවතිනවා. ඒකෙන් බොහෝ අයට සෙතක් සිද්ධ වෙනවා. රාදේ එයින් මෙහිලා තෙපි රූපේ මරුයයි දකිව්. මැරිය යුත්තායයි දකිව්. මැරෙන්නායයි දකිව්. මෙතන වචන ගොඩාක් බුදුන් වහන්සේ සාමාන්‍යයෙන් භාවිතා කරනවා මෙතනදී. අපි ඒක සූත්‍ර සූත්‍රයෙන්ම බලමු. රූපේකෝ රාද සති මාරෝවා අස්ස මාරේතාවා සෝවා පන මීයති තස්මා තිහත්වා රාද රූපම් මාරෝත්ති පස්ස මාරේතාති පස්ස මිය තීති පස්ස රෝගතෝති පස්ස ගණ්ඩෝති පස්ස සල්ලන්ති පස්ස අගන්තිපස්ස ගුණන්තිපස්ස යේනං එවං පස්සන්ති තේ සම්මා පස්සන්ති දැන් මෙතනදී දැන් මේ මා දැන් රූපේ මයි මායя කියලා පෙන්වුවේ රූපේ ඇත්ත කරගත්ත තැන එතන මායයක් ඉන්නවා කියලා කිව්වා එහෙනම් මැරි මැරෙන කෙනත් ඔක්කොම එතනමයි ඉන්නේ ඒ විතරක් බුදුන් වහන්සේ කියලා නවතින්නේ නැහැ රාද මර මරණයයි දකිව් නම් රෝගයයි දකිව් නම් අන රෝගයක් ගණ්ඩයක් හුලක් වේසනයක් වේසනයට පැමිණ එකයි අන්න රූපේ තියෙන තැන ගණ්ඩයක් උලක් මේ මේ බුදු සමය තුළ තිබුණු වචන දැන් විදිහට කියනවා නම් මේක මීට වැඩිය දරුණුට කියන්න පුළුවන්. මොකද මේ දෙයක් කියලා ගත්ත තැන තමයි සියලු විනාශය සිද්ධ වෙන්නේ. සත්වයාගේ සියලු විනාශය සිද්ධ වෙන්නේ බාහිර දෙයක් කියලා ගත්ත කමයි ඒ වටිනාකම අනුවයි ආත්ම තණ්හා උපදින්නේ. ඒ අනුවයි හොරකම් කරන්නේ මරාගන්නේ द्वේෂේ වෛරේ රාගේ සියල්ල මට ගන්න. රාගදේශ. බාහිර දෙයක් තියෙන කියලා ගත්ත තැන. රූපේ ඇත්ත කරගත්ත තැන. අනේ නිසයි රූපේ පජ්ජානාති කියන තැන නිවන් මඟ හමු මේ රාජ සංයුත්තේ තුළ ඔබට දිගින් දිගටම මේ සූත්‍ර ගණනාවකින් දකින්න ලැබෙනවා. ඉතින් වේසනයක් කියලා දකිව් මේ රූපේ. වේසනට පැමිණි එකයි දකිව්. යම් කෙනෙක් ඒ රූපේ මෙසේ දකිනම් මනවින් දකිනම් ඒ වේදනාව ඇති කල්ලි අන වේදනාවටත් ඒ විදිහටම පෙන්නනවා ඊට පස්සේ සංඥාවටත් ඒ විදිහටම පෙන්නනවා වේදනාවත් මරුයයි දකිව ඒ විදිහටම සංඥා සංකාර විඥාන අර පංච උපාදස්කන්ධයෙන් රූපය හැදෙන්නේ දෙයක් බවට පත් වෙන්නේ පංච උපාදස්කන්ධය මේ ධර්මයේ ඔබ සූත්‍ර පිටකේ පරිහරණය කරනකොට හොඳට දෙයක් මේ වේදනා සංඥා සංකාර විඥාන ඔය ඔය පහම එකට විග්‍රහ කරන බුදුන් වහන්සේ රූපේ ගත්තත් ඇයි ඒ ස්කන්ධේ එන දෙයක් පේන්නේ පොත. ඒ නිසා ওই වචන කයෙන් ඒ පැහැදිලි කිරීම කරන්නේ. ඒක ඒක එච්චර ඒක තේරුම Taman දැනගන්න ඕනේ ඇයි මෙහෙම කියන්නේ කියලා. මේ වෙනම වේදනාවක් වෙනම සංඥාවක් වෙනම සංකාරයක් වෙනම විඥානයක් නෙමෙයි. අද එහෙම ධර්මයේ පැහැදිලි කරන්න කියලා ඔක්කොම අවුල් කරගෙන තියෙන්නේ. මේ ඔක්කොම එකට ගත්ත පොත කියන තැනයි වේදනා සංඥා සංකාර සියල්ලම තියෙන්නේ. මේක හඳුනා ගන්න. මේක මන අනුවණින් දකින්න. නැත්තම් ඔබට මේ ධර්මය හමු වෙන්නේ නැහැ. සිත කියන්නේ මේ මොහොතේන අරමුණයි. ඒ අරමුණ දකින පොත නම් ඒ රූපේ කියන්නේ අන්නේ පොතයි. එමනම් ඒ පොත තියෙන තැන ඒ රූපේ සත්‍ය දකින්නවා කියන්නේ ඒ රූපේ පරජා ඒ දකින්න පරජානාති කියන්නේ ඒ රූපේ සත්‍යයක් නොවන බවයි. රූපං නිච්චතෝ අනිච්චතෝ කියලා අහන්නේ ඒ නිසයි. අනිච්ඡම් බන්තේ අපි එමු ඊගා කොටසේ ටික තියෙනවා. එහෙන් මෙහිලා තොපේ සංස්කාරය මරු යයි දකිව් විඥානය මරු යයි දකිව් විඥානය ඇති කල්ලි මරු යයි ඒ මරණ කෙනෙක් වී ඇති බව දකිව් විඥානය මරු යයි දකිනම් මැරෙන්නා දකිනම් ඒ එයද ගණ්ඩයයි හුලකයයි වේසනයකයි වේසනයට පැමිණෙයි තම විනාශයට පැමිණුනේ දෙයක් තියෙන තැනයි කියන එක මේ වේසනයට පැමිණියේයි කියනු ලැබේ කියන එකෙන් තේරෙනවා පොත තියෙනවා කියලා ගත්ත තැනම Tamanට හම් වෙන්නේ එතන ඉඳන්ම ලෝකයක් තියෙනවා කියන එකමයි. ලෝකයක් තියෙනවා කියන තැන ඔබ දකින්නේ ඔබගේම විනාශයයි ආරම්භයේම විනාශයයි. උපතක් තියෙන තැනයි මරණයක් තියෙන්නේ. එහෙනම් උපතත් සමගම ඔබට ලැබෙන තෑග්ගක් තමයි මරණය. බර්ත්ඩේ පාටියක් දානවා නම් දාන්න මරණය සී කළා. ඇයි එතනමයි මරණය තියෙන්නේ. ඉපදුන්න ඉපදෙන තැනමයි මියය. මේ ඉද භික්කවේ භික්කු මේ ශාසනයේ බෞද්ධයෙකුට ඒක නිසායි කවදාවත් බර්ත්ඩේ පාටියක් දාන්න බැරි. ඇයි පාටියක් දාන්නේ මොනව ලැබුණාටද? අන්න බුදුන් වහන්සේ මහනවා. මාරය අහනවා බුදුන් වහන්සේගෙන්. ස්වාමීනි ඔබට සතුටුද? කුමක් ලැබුණටද මාරේ? ඊට පස්සේ අහනවා. එහෙනම් ස්වාමීනි ඔබට දුකද? කුමක් නැති වුණාටද මාරේ අන්නේ ලැබෙන්න දෙයක් තිබ්බොත් තමයි නැති වෙන දෙයක් තියෙන්නේ එහෙම උනොත් තමයි කම්පණය තියෙන්නේ එහෙම උනොත් අකෝපචේතෝ විමුක්තිය හම්බ වෙන්නේ නැහැ ඒ සාන්ත සුවය අහිමි වෙනවා තමන් කෙලෙස් ගොට්ටක් වෙනවා තමන් රාග දේශමෝ ගින්නක් බවට පත්තු වෙනවා ඒකෙන් තමන්ගේම විනාශය තමන් බලාගත හැකි. හඬනවා, වැළපෙනවා, ඔබ ජීවත් වෙනවා කියලා බලන්න උපදුණු දාසිට ඔබ මේ වෙනකොට ඔබගේ වයසත් එක්කලා හඬීම් වැළපීම් දොම්නස් මේවෙන් පළක් තියනවාද? වෙලාවකට hina වෙලා වෙලාවකට අඬ අඬ hina වෙවි අඬ අඬ මොකද්ද කිය ගිනිකොඩ? අන්තිමට මොනවාද ඉතුරු වෙලා තියෙන්නේ? සියල්ලම හිස් කන්දක් විතරයි. හර්සුන් අපි නිකන් අර නිකන් හුළඟට වැනෙන අර මොනවද පරඬැල් වගේ එහෙමද? එහෙමද ඉන්න ඕනි සතුටුද? නැත්නම් අර ලිම් මැඩිය වගේ හිර වෙලා හිර කූඩුවේ සිතුවිලි මායාවක් ඇතුලේ හිර වෙලා දුෂ්ටියක හිර වෙලා කවුරු හරි කියන දෙයකට ඒයි ගාගෙන වැඳගෙන එහෙමද ඉන්න ඕනි? අන්ධෙක් වගේ ඉපදිලා අන්ධෙක් වගේ ජීවත් වෙලා අන්ධෙක් වගේම මැරිලා යන එක සත් එන සැපයිද? එහෙනම් අන්ධකම විතරක් නෙමෙයි බීරිකමක් තියාගන්න. ඔබ ඒ තරම්ම අන්ධ නම් ඔබේ කන් දෙකත් මොකටද? ඒකත් ඕනේ නැහැ කියලා හිතන්න. ශබ්ද ඕනිත් නැහැ, වර්ණ ඕනිත් නැහැ. ඔබ ඒ තරම්ම අඳ බාලයෙක් කියලා හිතන්න. මනුස්ස ආත්මයක් ලැබිලා මෙච්චර දෙයක් තේරුම් ගන්න හැකියාව තිබිලා සතෙක් වගේ ජීවත් වෙන්න ලැජ්ජ නැද්ද? සැබෑම මිනිසෙක් වෙන්න. මේ රූපේ පරජානාති බාහිර දෙයක් නැති බව දකින්න සැබෑ බෞද්ධයෙක් වෙන්න ඍජු භාවය ඇති කරගන්න. මේ මාර සංයුත්තේ ගැනයි අපි කතා කරන්නේ. අන්න ඊට පස්සේ බුදුන් වහන්සේ හොඳ දෙබසක් යනවා මේ රාධ භික්ෂුවයි අතර. වහන්ස මොනවට දැක්ම කුමක් අර්ථ කොට ඇද්ද? රාදේ මොනවට දැක්ම නිර්වේදය ඇත්තකොට ඇත. දැන් මේ බලන්න මෙතන පරිවර්තන මේ මේ මේ සූත්‍ර පරිවර්තන කරන එකක් නෙමෙයිනේ අපි කරන්නේ. අපි කරන්නේ අපේ ජීවිත කතාව, නිවන් මඟ. දැන් අපිට මේ සූත්‍ර පරිවර්තන කරන වචන බලන්න දාලා තියෙන විදිය මේවා දෝෂසහිතයි. පැහැදිලිවම කියදයි. මේ මෙතන කියන්නේ වහන්ස මොනවට දැක්ම කුමක් අර්ථ කොට ඇද්ද? අද මේ යුගයේ දරුවෙක් මේක කියවන්න ගියොත් ඒ දරුවට මේක තේරෙනවද? නැහැ. ඇයි ඒ? මොන වටදැක්ම කුමක් අර්ථ කොට ඇද්ද කිව්වම නිකන් අnder දෙමළ වගේ නේද? එහෙම නේද ওই සබාසාව අපිට කියන්න වෙන්නේ. ඒක නෙමෙයි මේකේ ලොකු තේරුමක් තියෙනවා. බලන්න සූත්‍රයේ සම්මා දස්සනම් පන භන්තේ කි මන්ති යන්ති ඒ කියන්නේ සම්මා දර්ශනය කුමක් සඳහාද කියන එක තමයි මේ පරිවර්තනය කරන්න යන්නේ මොනවට දැක්ම කුමක් සඳහාද මේ තරම් වටිනා ගැඹීර වාක්‍යයකට මේ තරම් මේ තරම් හැල්ලුවට අර්ථ දක්වනවා මේ මේ මේ පොතේ අර්ථකථනය දෙනකොට ලැජ්ජයි කියන්නේ මේ නිවන් මඟ සම්මා දර්ශනය කියන්නේ සම්මා දර්ශනය කියන්නේ දර්ශන સમાපත්තිය සම්මා දර්ශනය කුමක් සඳහාද කියලා යහන්නේ මේ සෝතාපන්න වෙන වචනෙට දීලා තියෙන බලන්න දැන් මොනවට කන මේ වගේ මේ වගේ බොහොම බොහොම ලාබාල විදියට මේ පරිවර්තන කළා තියෙනවා. ඒ ඔබ බොහොම පරිස්සමෙන් ගන්න. ඔබට මතක ඇති කජ්ජනීය සූත්‍රයේ කජ්ජනීය කියන එකට දීපු අර්ථය තමයි කනවා කියලා. කජ්ජනීය කියන්නේ කනවා කියන එකද? කජ්ජනීය කියන්නේ කනවා කියන එකද? ඒ අර වචනේ බලලා අනිත් පැත්තට ගැහුවා. ලැජ්ජයි එතකොට අපිට බෞද්ධයෝ විදිහට මේ තරම් වටිනා ධර්මයක් මේ තරම් හැලු කරන එකට මේ පරිවර්තන බොහොම පරිස්සමින් ගන්න. අපි මේවේ වටිනාකම දකිනවා. සම්මා දස්සනය කියන්නේ දර්ශන සමාපත්තියටයි. ඒක තමයි මුළු මුළු මේ ධර්මයේම රඳා පවතිලා තියෙන උතනයි. ආනන්දේ හිමාලයේ පර්වතයේද ලොකු මේ අතේ තියෙන ගල් කැටයේද ලොකු කියලා ඒකයි. ස්වාමීනි නොසලකිය හැකි තුරන් කුඩයි මේ ගල් කැටේ. අන්න ඒ වගේ ආනන්දේ හිමාලයේ පර්වතය වගේ සසර ඕගේට වැටෙන්න තියෙන දුගතියට වැටෙන්න තියෙන ඒ කෙලෙස් සියල්ල නැසෙනවා සම්මා දර්ශනය තුලින්. ඔන්න ඕකට දීපු බලන්න මේ පරිවර්තනය හැල්ලු කළ තියෙන හැටි. ඔව් අපි අපි අපි ඇත්තට මේ සූත්‍ර පිටකයේ අපි මේකේ ධර්මයේ දකිනවා. සූත්‍රයේ තියෙනවා. නමුත් පැහැදිලි කිරීම හරි පරිස්සමින් කියවලා මේක වටිනාම වචනේ තමයි මේ සම්මා දස්සනේ. දිට්ඨිංච අනුභගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කිව්වේ. ඔන්න ඕකටයි. ඒ මහා පරිවර්තනය ඒ මහා පරිවර්තනේ සම්මා දිට්ඨියට එන තැන එතනයි. අවිද්‍යා භූමියේ සම්මා දිට්ඨියක් කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒ ආර්ය භූමියයි. අන්න සම්මා දස්සනේ තුනුනේ ආර්ය භූමිය හමුවන්නේ. සම්මා දස්සනං පන බන්තේ කි මන්තියන්තේ සම්මා දස්සනේ කුමක් සඳහාද? අන්න සම්මා දස්සකං කෝ රාද නිබ්බිදාන්ති නිබ්බිදාව සඳහායි. සම්මා දර්ශනේ මෙතනින් තමයි නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානු පස්සී කියන ආශ්‍රව කෙලෙස් ශරවන මග ආරෂ්ඨංග මාර්ගයේ හමු වෙන්නේ නාම රූප පරිච්ඡේද ඥාණයෙන් පස්සේ සම්මා දර්ශනෙට එන්නේ. මේක පුංචි සූත්‍රයක් වගේ පෙනුනට මේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. මේ ධර්මයේ තුල හම්බ වෙන වටිනාම මාණික්ක රත්නයක් මෙන්න මේ සූත්‍රයේ මේ වාක්‍ය ටිකේ තියෙනවා. ඊගාව වාක්‍ය ටික බලන්න. සම්මා දස්සකංකෝ රාද නිබ්බිධන්තං සම්මා දර්ශනේ නිබ්බිදාව සඳහායි. නිබ්බිදාපන ගන් ගන්ත කි මන්තියාන්ති නිබ්බිදාව කුමක් සඳහාද? නිබ්බිදා පන බන්තේ කී මන්තියාන්ති. නිබ්බිදා කෝ රාද විරාගන්ත. නිබ්බිදාව විරාගේ සඳහා. විරාගෝ පන බන්තේ කී මන්තියාව ඔති. විරාගෝ කෝ රාද විමුක්තියන්තේ. විරාගේ විමුක්තිය සඳහා වහන්ස විමුක්ති පන බන්තේ කී මන්තියාති විමුක්තිය කුමක් සඳහාද විමුක්තිය කෝ රාද නිබ්බානන්ත නිබ්බානතා ඒ නිර්වාණය සඳහායි විමුක්තිය. දැන් ඔබ බැලුවොත් ඒක දර්ශනයෙන් තමයි මේක පටන් ගන්නෙ. සම්මා දස්සනේ කුමක් සඳහාද? ඒ නිබ්බිදාව සඳහායි. ඒකයි රාග දේශ මොහොක්ෂය වෙන්නේ, කෙලෙස් ඡය වෙන්නේ. අර සිතට එන අරමුණේ සත්‍ය දකින්න කෙනාට පමණයි. සම්මා දස්සනේ කියන්නේ එන අරමුණේ සත්‍ය දකින්න එකයි. ඒක දකින්න පුළුවන් වෙන්නේ නාම රූප වෙන් කරලා දකින්න කෙනාට පමණයි. ඒ කෙනාට දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒකයි මේ සූත්‍රයේ මුල ඉඳන්ම කියන්නේ රාද දෙයක් කියලා ගත්ත තැන ඒ රූපේ ඇත්ත කරගත්ත තැන එතනයි මායයා කියලා. එතන බුද්ධ දර්ශනයේ එතන රූපය ඇත්ත කරගත්ත තැන බුද්ධ දර්ශනේ නෑ මිත්‍යා දෘෂ්ටිකයි. රූපේ ඇත්තක් නැති බව දකිනම් අන්න එතනයි බෞද්ධ බාහිර දෙයක් තියෙන තැන භවයයි දෙයක් නැති තැන භව නිරෝධයයි. අන්න එතනයි සම්මා දස්සනේ මොකටද නිබ්බිදාව සඳහා නිබ්බිදාව කුමටද නිබ්බිදාව විරාගය සඳහා විරාගය කුමටද විරාගයේ විමුක්තිය සඳහා විමුක්තිය කුමටද විමුක්තිය ඒ නිර්වාණය සඳහායි නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානු පස්සී කියන ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙලෙස් ශ්‍රවණයක මෙන්න මෙතනින් අපි හැමතිස්සම පෙන්වන්නේ ඔබට ඒකයි ඒ සිතට එන අරමුණේ සත්‍ය දකිනවා නම් තමන්ටම දැනෙන ගන්නවා ඒ ආශ්‍රව කෙලෙස් ඡේවිගෙන යන ගමන ඒ ලෝකෙන් මිදෙන ගමන එතනයි ඒ ආත්මීය ස්වභාවයේ ගිලිහෙන යන ගමන බාහිර දෙයක් තියනවා කියලා ගත්ත තැන බාහිර දෙයක් තියනවා කියලා දැනෙනවා නම් ඒ ලෝකයයි ලෝකය කියලා දැනෙන තැනමයි ආත්මීය තමන් කියන එක දැනෙන්නේ කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බය කියන්නේ බාහිරෙන්නේ බාහිර දෙයක් තිබුණ නැත්නම් කන්නඩී ප්‍රතිබිම්බයක් නැහැ. බාහිර පොතක් තිබ්බොත් තමනුත් ඉන්නවා පොත නැත්නම් තමනුත් නැහැ. පොතෙන්තර මමෙක් නැහැ කිව්වේ ඒකයි. දැන් වැටහෙනවා. බාහිර විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කියන තැනින් සතර සතිපට්ඨානය වඩන්න කිව්වේ ඒකයි. විනය ලෝකේ ලෝකේ ඇත්ත කරගන්න නෙමෙයි ලෝකයක් නැති බව දකින්නයි. සතර සතිපට්ඨානය වඩන්න තියෙන්නේ. විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කායේ කායනුපස්සී විහෙරති කිව්වේ නිසායි. දැන් පැහැදිලි. ඒක මහා නුවණින් දකින්න ඕනේ. හැබැයි රාද මේ ප්‍රශ්න අහන එක එතනින් නවත්තන්නේ තවත් අහනවා. වහන්ස නිවන කුමක් අර්ථ කොට ඇද්ද? නිබ්බාණං පන බන්තේ කි මන්තියානි. අන්න එතනදී බුදුන් වහන්සේ රාදට පවසනවා. රාදේ ප්‍රශ්නේ ඉක්මවා ගියා. ප්‍රශ්නේ කෙලවර ගන්නට අසමත් වුණා. නිවනට බැසගත් නිවන පිහිට කොට ඇති නිවන අවසන් කොට ඇති ඒ බඹසර වෙසය ඒ නිබ්බාන පරියෝසා නුස්සති කියන එක. අච්චසර ආරාධ පඤ්ඤං තාසක් නාසක්කි පනස්සති පරයන්තං ගහේතුං නිබ්බානෝ නිබ්බානෝ ගන්ධං හීරාද ධක්මචරයන් උසිතං නිබ්බාන පරයාණං නිබ්බාන පරියෝසානಂತಿ එතකොට මේ නිවන කියන්නේ අපි කිව්වා රාග දේශ මොහ ගින්න නිවී යාමයි නිවන කියන්නේ. ගින්නක් තියෙනවා ගින්න රාග දේශ මොහ ගින්න. ඒ ගින්න නිවෙන නිවී යාමයි නිවන කියන්නේ. නිවන කියලා වෙනමම එහෙම කොහෙවත් වෙන දෙයක් නැහැ. ගින්න නිවි ගියා ගිය තැනක් කොයින්ද? තෙලුත් ඉවර නම්, තිරත් ඉවර නම් පහන නිවි ගියේ. නේ. ඒකනේ උපමාව ගිය තැනක් කොයින්ද? ඉතින් මෙන්න මේ සූත්‍රය ඊටම වැදගත්. බුදුන් වහන්සේ අපි නිතරම ඔබට දේශනා කරනවා ඒක මේ නිපාන නිවි ගියාය කියන එක. යේසං සම්තිච යෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජන ශුඤ්‍යතෝ අපි අනිමිත්තෝච විමෝක්කෝ යේස ගෝචරෝ ආකාසේන සකුන්තානං ගතිතේසං දුරන්නයා ආකාසේ කුරුලෙක් ගියාහා සමානයි රහතන් වහන්සේගේ ස්වභාවය සියලු රාග දේශ මොහොෂය වුණු ස්වභාවය තුළ ඒ චන්ද රාගේ දුර වෙලා කිසිවකට ඇල්මක් නැති නිසා රහ නැති වෙලා අරහත්ත්වයට පත් වෙලා. අන්න එතනයි. සබා දහමම් බවට පත්වීම උපමා කරනවා ආකාශේ කුරුලෙක්ගේ ආහස සමානයි. ආකාශේන සකුන්තානං ගතිතේ සන්තරණ්‍ය. හොඳයි එහෙමනම් මේ ඔබ මේ මාර් සූත්‍රය තුල රාද සංයුත්තේන මාර් සූත්‍ර කීපයක් ඔබට දකින්න ලැබෙනවා. මේ රාද සංයුත්තේන මාර සූත්‍රය තුළ බුදුන් වහන්සේ පෙන්වන්නේ බාහිර දෙයක් කියලා ගත්ත තැන එතනයි අපි මාර වසඟයට යන තැන එතනයි මිත්‍යා දෘෂ්ටික භූමිය. ඒ සම්මා දර්ශනයට එන තැන බාහිර දෙයක් නැති බව දකින තැනයි රූපේ ඇත්ත කර ගන්නවා කියන්නේ බාහිර දෙයක් කර ගන්නවා කියන එකයි. රූපේ පරජානාති කියන්නේ ඒ සම්මා දර්ශනයට එන තැනයි බාහිර දෙයක් නැති බව දකින එකයි. උපමාවක් විදිහට කියනවා නම් මේ මොහොතේ එන අරමුණ නම් මේ සිත කියන්නේ ඒ සිත එන අරමුණ පොත ඇත්ත කරගන්නවා නම් ඒ උපමාව පොත ඇත්ත කරගත්ත තැනමයි ඔබගේ රැවටීම අවිද්‍යා භූමිය මිත්‍යා දෘෂ්ටික භූමිය අනේ පොතක් නැති බව දකින තැනයි එහෙනම් ඔබ සම්මා දස්සනය දකිනවා කියන්නේ හොඳයි එහෙමනම් නිවැරදි නිවන් මඟ හඳුනා ගන්න මේ සූත්‍රය තුල මාර්ග සූත්‍රය තුල මේ පෙන්වන කාරණා ඔබට ඉවහල් වේවි. තෙරුවන් සරණයි.